ජයි මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 82 වෙනි භාවනා වැඩසටහනේ පළවෙනිම ධර්ම සාකච්ඡාවට එහෙම නැත්නම් ප්‍රශ්න විචාර තුනකට පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අලුතම පැමිණිචායට ඒක අවස්ථාවක් කරගන්න පුළුවන් ඊයේ අහන්න ලැබිච්ච ඒ කමටහම් බණ ඒ බණපටිය පිළිබඳව නොතේරෙන තැනක් විස්තර විභාග කරගන්න ඕන නම් එන්ට මේ කාලසටහන ආදී අපි ඉදිරිපත් කරන ලද විවස්ථාවල් ටික නිසන්නමනේ භාවනා කරනකොට පිළිපැදිය යුතු දේවල් පිළිබඳව හෝ Taman රකින්න සීලය පිළිබඳව හෝ අපහැදිලිකමක් තියෙනවා නම් ඒක පිරිසුදු කරගන්න පුළුවන් මේ අවස්ථාවේදී එහෙම නැත්නම් ඒවා ක්‍රියාවත් කරන්න අමාරුයි ඒවා පිළිබඳව දන්නේ නැත්නම් ඉතින් අපි සාමාන්‍ය වැඩ පිළිවෙල ගෙන යන්නේ ඔක්කොම අපින් කෙරෙන්න ඕන යුතුකම් වෙලා තිනවා දැනුම් දීලා තියෙනවා සීල දෙනා මේක දැනගෙන ඉන්නවා කියන පදනමේ කෙසේ නමුත් ඒ සම්බන්ධව නොතේරෙනමක් තියෙනවා කරුණාකර මේක අවස්ථාවක් කරගන්න ඊට අමතරව තමන් භාවනා කරනකොට මතුවෙන කමඨහන සම්බන්ධ ප්‍රශ්න සහ තමන්ගේ ජීවිතයට අදාළ භාවනා නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයට අදාළ ප්‍රශ්න අපි මේ වෙලාව කරගන්නවා සාකච්ඡා කරන්න. ඉතින් මතක් කිරීමට පස්සේ අපි ලිඛිත ප්‍රශ්න වගේත් ඉදිරිපත් කරලා දෙනවා. ලිඛිත ප්‍රශ්න වලින් අපි සැසිවාරේ පටන් ගන්නවා. කාට හරි අවශ්‍ය නම් මේ අතර වාරයේදී ප්‍රශ්න ප්‍රකාශන හෝ මාතෘකා මතක් කරන්න ඒ සඳහා වෙනම මයික් එකක් අපි වෙන් කරලා තිනවා. කරුණාකරලා ඒකට කතා කරන්නයි කියලා කරුණාවෙන් මතක් කරනවා. කිසිම සැසිවාරේ ආරම්භ කරන්න අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. අපි ඍජු මාතය ඉල්ලා හිටිනවා. ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවස්ථරා ප්‍රහාමඳුනි එංගොත් ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී පියවර තබන විට වරාන් ඇතුලේ කකුලේ ඇඟිලි මැද කොටස විලුඹ දෙවරක් මෙනෙහි කළ යුතුයද පහදා දෙන්න වාසයට නිර්වාණ අවබෝධයම ලැබේවා තමන්ට පය තියෙනකොට වැටෙන දේ වැටෙනවා නම් පය තියෙනක තේරෙනවා නම් මෙනෙහි නොකරත් ප්‍රශ්නයක් නැත්තේ නෑ නමුත් මේ පය තියෙනකොට ඒ අරමුණට පය තැබීම කෙරෙහි හිත යනවද මොනද වැටෙන්නේ කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. මේ ප්‍රශ්න කරු මෙනෙහි කිරීම ගැන විතරයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒක භාවනා භාවනට අරමුණ අරමුණ භාවනා නම් වන්නේ ඒක තමයි තමන් කරන්නේ. නමුත් අහන්න ඕනලා තියෙන්නේ කමඨාන් සුද්ධ කරනට ඉදිරිපත් කරන්න ඕනලා තියෙන්නේ. එහෙම මෙනෙහි කරලා හෝ නැතුව හෝ පයිතින මොනවද වැටෙන්නේ කියලා. ඒක නිසා ඔක්කොම මතක තියානින්න භාවනා කමඨාන සුද්ධ කරන්න ඕනේ නම් තමන් භාවනා කරන තමන්ට වැටහෙන දේ තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒක පිරිසුදු කරගන්නයි මේ ප්‍රශ්න අහන්නේ. මිනේ කිරීම අත්‍යවශ්‍ය නැහැ. ස්වභාවයෙන්ම වැටහිම තියෙනවා. ගත්කට සාමන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිීමේදී ආශ්වාසය දැනෙන්නේ පියනක් වැසෙනවා වගේ චලනයක් ලෙසයි. ප්‍රශ්වාසය බැලීමේදී උණුසුම් තත්ත්වයක් දකිනවා. මෙම භාවනාවේදී මුල වැද අග බැලීම යන කාරණය මට පැහැදිලි නැත. සමාවේ ඒ පැහැදිලි කර දෙනසේක්වා. උපාසයට ඉතා ඉක්මනින් නිර්වාණය කරා යන මාර්ගයේ හෙළි වේවා. උපාසයට දීර්ඝායු වේවා. මේ ඉදිරිපත් කරලා තියෙන වැටහෙන ආකාරය කොහොඳයි. ඉතින් වැටෙන ආකාරයේ මට ආශ්වාස වේලාජු මාශ්වාස කියලා මෙනෙහි කරා නැත්නම් මෙනෙහි කරන්නේ මට ඒක පීනක් වහිනවා වගේ වැටුණා ප්‍රශ්වාස වේලාජු මම ප්‍රශ්වාසයේ මෙනෙහි කරා හෝ නැහැ ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න. ඒකට උණුසුමක් වැටෙනවා කියන එක තවදුරටත් භාවනා කරලා ඒකේ තියෙන්න පුළුවන් අනිකුත් පැතිකඩ ආස්වාසේ දිගද කොටද කොයි නාස්පුඩුවේද වදින්නේ කොතනද උඩුතොලේද වදින්නේ ආදී තොරතුරු උඟාක් දැනගත්තට පස්සේ තමයි හිත පුරුදු වෙන්නේ මුලැමැදාක බලන්න. ඒ නිසා මේ වගේ දේවල් බලන්න හිතාගෙන අපේක්ෂා කරගෙන භාවනා කරන්න එපා. එතකොට ගොඩක් කරලා භාවනා ආතතිගත වෙනවා අසහනයකට තුරු දෙනවා තමයි වැටහෙන දේ වැඩි වැඩියෙන් වැටහෙන දේ උකහා ගන්නත් අහුලා ගන්නත් ඊට පස්සේ මේ කවටහන් වාර්තාලත් ඇතුල් කිරීමේ පුරුද්ද තියාගන්න එතකොට ওই කියන මුලැමැදාග වැටීමට සුදුස්සෙක් වෙයි ස්වාමීන් වහන්සේ පැයක් සක්මන් භාවනාව හා පැයක් ආනාපාන භාවනාව වැඩුවාට පසු තවත් කලියුත්තේ කුමක්දයි පාදා දෙමින් කරනවා ඉල්ලා සිටිමි උදාහරණයට නඳු ආරෝග්‍ය නිවන් සෝපතමි. පැයක් භාවනා කළ මොකද උනේ කියලා කියන්නේ නැතුව පැයක් භාවනා කළා මොකද්ද කරන්න කියනකොට ඉතින් නටන්න කියන්න පුළුවන් ඊට පස්සේ. මේ භාවනා කරලා කියන විතරේ ඉදිරිපත් කරන්නේ නැතුව මම මොනවා කියන්නද වෙන්නේ? ඒ නිසා කරුණා කරලා ඒ මූලික උපදේශ සතහමේ ඒ වගේම කමඨාන් සුද්ධ කරනකොට ඉච්ඡර මහන්සිලා පැයක් භාවනා කරලා දැක්කේ එක හුස්මක්වත් දැක්කද? පැයක් සක්මන් කළ අඩු ගන්න එක පියවරක් තියෙනකොට මොනවද වැටුනේ කියලාවත් කියා ගන්න බැරුව ඊ ගාවට කරන දේ අහන එක නෙවෙයි තියෙන්නේ මේ කරන එක මෙන්නතලිය අර්ථාන්විතව ඒ වගේම තව කෙනෙකුට වාර්තා කරන විදිය පිළිබඳව සැලකිලිමත් සැලකිලිමත් වෙන්න මේ විදියට මේ ප්‍රකාශන කෙරුවට වැඩක් නැහැ. තමන් භාවනා කරනකොට වැටුණ දේ අරමුණ මොකද්ද? වැටුණ දේ කොහොමද කියලා ඒ තොරතුරු ඉදිරිපත් කරන්න දන්නේ නැතුව පැයක් නෙමෙයි පැය දෙක තුනක් කරත් වැඩක් නැහැ. මේ පැයක් කරලා අරගෙන එක හුස්මක්වත් මුණට මුණ දාලා බලලා නැත්තම් වැටෙන්නේ කොහොමද කියලා කියා ගන්න බැරි නම් sannivedanayak වෙලා නැහැ. කරුණාකරලා ඒ ටික කමඨහන් මාර්තාට ඇතුල් කරන්න. එතකොට ඔයිට වැඩිය අර්ථයක් ඇති ප්‍රශ්න අහන්න පුළුවන් උත්තර දෙන්න පුළුවන්. මම ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව වැඩුවාට පසු හිතට එන එන සිතවිල්ල අනිච්ච දුක්ඛ අනාත්ම යන වශයෙන් හා 11 ආකාරයකට එහි අතීත අනිත්‍යතාව බලමින් මෙය ඡායාවක් චිත්‍රයක් මුලාවක් මායාවක් බව මෙනෙහි කරමින් සිතවිලි විදර්ශනාවට නගමි. මේ කල යුතු දේ පාදා දෙනමින් කර්ණාවෙන් ඉල්ලා සිටිමි. සාරාංශයට නිවන් නිවනින් සැනසෙල්ල ලැබේවා. මේ පටන් ගන්නකොට කියන ආනාපාන ඉවර කරාට පස්සේ හිතවිලි බලනවා කියලා මේ ආනාපාන ඉවර කරනවා කියන එක මොකක්ද අදහස් කරන්න කිව්වොත් ඔන්න මට උත්සම්බන්ධ වෙන්න. ඒ නිසා මේ දීප ප්‍රශ්න කරු කැමති නම් ආනාපාන භාවනා කරලා ඉවර කරා කියලා අදහස් කරන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් තොරතුරු දෙන්න. එතකොට ඊට පස්සේව සාකච්ඡා කරන්න. දැන් ඊට පස්සේව සාකච්ඡා කරනවා කියලා කියන්නේ අපිට තාම අදාළ නැති විෂයකට. අපි මේ අදාළ විෂය වගේ ගන්නේ ආනාපානිය හෝ වෙන අරමුණක් කරගෙන සතිය පිහිටවීම ඒ නිසා එක අරමුණක් සම්බන්ධ හෝ කොච්චරක් ඉදිරියට ගිහිලා තියෙනවද මොකද්ද ඒකෙන් ලැබිලා තියෙන සතිය කියලා බලාගන්න ආනාපාන සම්බන්ධ විස්තර ටිකක් දෙනවා ඔය ටික බොහොම වටිනවා. ඉතින් ප්‍රශ්න කරුටේ කිච්චර වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි නම් අපිට පුළුවන් ඒක අමතක කරලා ඊගා ප්‍රශ්නට යන්න. ගරුසාමනාත අවිද්‍යා නිරෝධ අවිද්‍යාව නිරෝධ වන්නේ කෙසේදයි පහදා දෙන්න මැනවි. දෙවන ප්‍රශ්නය එවන් අවබෝධය සඳහා කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. උපවාසයෙන් තුන නිර්වාණය සාක්ෂාත් වේවා. ඕක යන දවසේ අහගත්තා නම් හරි. මේ දීප කමටහන එකක්වත් ඇහිලත් නැහැ. මොකක්වත් නැහැ. අවිද්‍යාව නිරෝධ කරන්න හැටි ආනවා. ඒකයි මම කියන්නේ කරුණා කරලා අර මුල් උපදේශපන්ති අහන්න. අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ දවස් හතරේ. සතිය පිහිටවන්න සතිය පිහිටව ගන්න. ඉතින් අර ගෙදරින් ගෙනා ප්‍රශ්න සාකච්ඡා කරගෙන ඉන්නවා. නිවන් දකින්න තමයි මේ ටික අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මුල් උපදේශ පන්ති එක්ක ඇහිලා නැහැ. එහෙම නැත්නම් ඒකකල යුත්ත බව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් කරුණාවේ මතක් කරන්න පුළුවන්. ඒ මුල් උපදේශ පන්ති මම කියනවා පුළුවන් නම් ඒ වැඩමුළු සංවිධානය කරන එකනට එන්නත් ඉස්සලහට සලසන්නේ කියලා. ඒ වගේම කමඨහන් සුද්ධ කිරීම සම්බන්ධව මොනවද අපි කමඨහන් සුද්ධ කරනවා කියන්නේ කොහොමද? ඒක සඳහා මොනවද ලියන්න ඕන කියන තොරතුරු එන්නත් ඉස්සෙල්ලා පුළුවන් තරම් දීලා තියන්නේ කියලා. එතකොට අපිට ගොඩාක් මේ වගේ අර මූලිකදී සකස් කිරීමේ පිටිය සකස් කිරීමේ කාලේ නාස්ති වෙන්නේ නැහැ. ඉතින් ඒකට කී දෙනෙකුට මේ වගේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව මේ පත්‍රිකාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ එක්කෙනෙක්වත් ඒ කියෝ බව පේන්නේ නැහැ. මේ දක්වා ලියපු එකම ප්‍රශ්නයකවත් අඩු ගානේ කියෝ බවක්. ඒගොම ඉස්ලාම් දෙන බණපටි අහපු බවක් පේන්නේ නැහැ. නිකන් එකපාර පාරට හීනෙන් නැගිට්ටා වගේ ප්‍රශ්න අහනවා. මේක සාමාන්‍ය පළවෙනි දෙවෙනි දවස්වල හැටිම තමයි. නමුත් ඒක ඒක මේ අහමුදයක් නෙමෙයි ස්වභාවයි. නමුත් ඒක නැති කිරීම සඳහා අපි හැම කෙනාගේම දැනුම සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්න මූලික පත්‍රිකා දෙනවා. ඒ පොඩක් කියවන්න කියලා. ඉතින් උගෝදනේ ඒක කියවන්න නැති බව නම් කියනවා. ඒ පත්‍රිකා දිනනවා මේ ලාම්පපත්තු කරන්න ගන්න, මේසෙට එලන්න ගන්න වගේ දේවල් වලට පාවිච්චි කරනවා. එකක්වත් කියවන්නේ නැහැ. ඉතින් එතකොට වෙන්නේ අර මුල් දවස්වල හරි වෙහෙස කර හරි අපහසු කර තත්ත්වකටපත් වෙනවා. අදාළ මාතෘකාවට බහ ගන්න බෑ. ඉතින් වැඩි බරපතල නිසා අපි ඒටිඑඩ්ඩිත් යනවා. මේ කොහොම හරි කරලා ඉගෙන ගන්න ඕන දෙයක් නිසා ආයිති නිසා මම නැවතත් කියනවා මේ කමඨාන් සුද්ධකම වෙලාවට මේ වෙලාවේ සාකච්ඡා කරන්න ඕන දේවල් අපි මේ A4 size එකේ paper එක half sheet ෆොටෝකෝ මේ මොනවාද ටයිපින් පේපර් සයිස් එකක් පේපර් එකක් හදලා දීලා තියෙනවා. කරුණා කළා කියවන්න. ඉන්නේ හපොත් කියවන්නත් එපා. ඒ වගේ මූලික උපදේශ පන්තියේ නැවත අහුම්කම් දෙන්න. එතකොට මම හිතනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් අපිට වාහනේ පාරට ගන්න වෙයි. දැන් නම් දුවන්නේ ලඳු ගානේ. අරේ මේ බැදිවල දුවන්නේ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න අහන්න නෙවෙයි අපි මේකට වෙලා ඉන්නේ. මේ සතිය පිහිටවීම සඳහා. ඒ නිසා ඒකට අදාළ තොරතුරු දීලා තියෙනවා. අනේ ඒ ටික ක්‍රියාත්මක කරන්න යන්න දවසේ අහන්න එපා ස්වාමීන් වහන්සේ අනේ මේ බැරිද කමටහනක් දෙන්න කියලා. අහන්න තියාගන්න එපා. මේ ඉන්න දවස් ටික පුළුවන් තරම් මේ මූලික තොරතුරු අහලා ක්‍රියාත්මක කරගන්න බලමු. තනසන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති වඩන අතර ආනාපානයේ කෙටි සුක්කුම වූ අවස්ථාවක සැල බිඳි බිඳි යන අයුර අත්දැකීමි. එය වචනෙන් විස්තර කළ නොහැකි තරම් වූ ඉතාමත් වේගෙන් සිදුවිය. තත්පර ගණනක් පැවතිනි. මා එදෙස බලා සිටියා පමණි. එවලේ කිසිම සිතිවිල්ලක් පැමිණියේ නැත. භාවනාවෙන් අවදි වූ මොහොතේ මා සිටුවේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව මා අත්දැක දැක බවයි. මා නිවැරදිදයි පහදා දෙන ලෙස ගෞරවණීයලා සිටිමි. අදහසට මේ ආත්ම භවයේදීම උතුම් නිවන් සාක්ෂාත් වේවා. මේ වගේ වෙන්නේ අර අරමුණට හිත වැටිලා නැත්නම් අරමුණට මූණට මූණ දාලා පළවෙනි වතාවට ආසන්න උත්සන්නව බලනකොට ඒ දකින්නේ ලොකු සිලිලාරයක් ලොකු කෝඩු ගතියක් ලොකු කෝල ගතියක් තියෙනවා. ඉතින් ඉක්මනට මේක මොකක්ද කියලා දැනගැනීමේ ආසාවක් ඇති වෙනවා. හුඟක් කරට ඒ ආසාව නිසා භාවනා කැඩෙනවා. ඉතින් ඒක කරන දෙයක් නෑ. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා ඒක සඳහා ගොඩ වෙන තියෙන ක්‍රමයෙන් තමයි මේක එක සැරයක් තීරුණාට විනිශ්චය කරන්න යන්න එපා. මේ වෙච්ච දේ නැවත නැවත සිදුවීම සඳහා මොන විදිහේ අනුග්‍රහයක් දක්වන්න ඕනද මොන විදිහේ ක්‍රියාකාරකමක් කරන්න ඕනද කියලා තමන්ගේම ඥාණයෙන් කල්පනා කරලා මේ தત્ත්වය නැවත නැවත ඇතිකරන්න ඇතිකරන්න කරන්න කරන්න ඒක පිළිබඳව අවබෝධය පළල් වෙනවා එක සැරයක් වෙලා ගන්න තීන්දුව ඒක yaadෙන්නේ නැහැ ඒකට එන කුතුහලය නම් ආධුනිකයෙක්ගේ සාමාජික වෙන දෙයක් නමුත් ඒක මේ උනන්දු කරවන්න වටින්නේ නැවත නැවත දිගට භාවනා කරගෙන සඳහා මේක උනන්දුකාරකයක් විදිහට සුබ නිමිත්තක් විදිහට පාවිච්චි කරන්න කියලා කිය တဲ့ හැකි විනිශ්චයට යන්නේ නැතුව පුළුවන් තරම් විනිශ්චයට යන්නේ නැතුව අතගාන ස්වාමීන් වහන්සේ මම අවුත්තක පමණ කාලයක පටන් භාවනා කිරීමට උත්සාහ ගන්නා එක් වී වහන්සේගේ දේශනා ශ්‍රවණය කරමින් නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටිමි මා කෙරේ අනුකම්පාවෙන් පහත ප්‍රශ්න වලට මාව නිවැරදි කරන සේක්වා. පරයන්ක භාවනාව මම දැන් මෙතන හැඳිම යන යදාගෙන යම් කාලයක් වරණ තුල විනාඩි 10ක් පමණ තුලදී සමාධි මට්ටමකට පැමිණ පසු මාහට ආකාර දෙකකින් භාවනාව ඉදිරියට ගෙන යාමේ හැදැකීම ඇත. එනම් එකක් වශයෙන් එහෙතකේ මුල් කාලයෙන් පසුව සිදුවන දේ පිළිබඳව බලා සිටීම උත්සාහ කිරීම අනෙකනම් පරාණතුලිනාලි 10ක සුළු කාල පරතරයක් තුළදී සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් පරිදි වරාණතුලිකෙතියෙන් සබ්බකාය පරිසංවේදී පස්සම් භයංකාය සංකාරං අජත්තං වා බහිද්ධාවා සමුදය වය ධම්මානුපස්සීවා අනිශ්චිතෝච විහෙරති ආදී ලෙස කෙටි කාලාන්තරවලදී මූල කර්මස්ථානයේ දේශ බැලීමයි. මෙහිදී දෙවන ආකාරයෙන් මුලින් ක්‍රමයට වඩා භාවනාව සිදු වූවා යන්න හැඟියයි. නමුත් එෙහිදී සිදුවන දේ බලා සිටීමට වඩා මා විසින් යමක් කර ඇතැයි ඇතැයි තේරේ. ක්‍රම දෙකටම මම දැන් මෙතන හිඳිම යන කරුණ නම් নিরතුරුවම යොදා ගනිමි. අනුකම්පාවෙන් මාව නිවැරදි කරන සේක්වා. ඔබ වහන්සේගේ ඔබ වහන්සේ සිටිනා වූ ඵලයන්ගෙන් තව තවත් ඉදිරියට සැපැමිණ උතුම් අරහත්ත්වයට සාක්ෂාත් කරත්වා. මේකේ ඇත්තම සාධාන සැකයක් Taman විසින් මතු කරගෙන තියෙනවා. නමුත් මේ ලියමනේ තියෙන එක තැනක මූල කර්මස්ථානය කියන එක මම හිතනවා ඒකට සංනිවේදනය කරන්න පුළුවන් හොඳම මධ්‍යස්ථානයක මේ ප්‍රශ්න කරු මේ ලිපියට අදාළව මොකද්ද මේ මූල කර්මස්ථානය කියන්නේ කියන එක කියලා දෙනවනම් මතක් කරනවනම් ඒක සාකච්ඡාවට මම හිතනවා ලොකු උදව්වක් වෙයි කියලා. ඉතින් මේ සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා හිටිනවා මේ සඳහන් කරලා තියෙන මූල කර්මස්ථාන කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් මතක් කරගන්න. නැත්තම් ඉදිරියට යන්න තොරතුරු මදි. මේ ඉදිරිපත් කරන්න කැමති නැත්තම් අපි යන් ඊගා ප්‍රශ්නට. කරුණා ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආනාපාන භාවනාවේ යෙදෙන විට ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන වෙනම දකින්නවා. ආශ්වාසයේදී නාසය අග පියනක් වැස්සෙනා වගේ දැනෙනවා. ප්‍රශ්වාසයේදී රස්නට දැනෙනවා. එක වේලාවකදී ගැස්සිලා හුස්මක් ආශ්වාසයක් දැනෙනවා. එම தත්ත්වය පහදා දෙන සේක්වා. ඔබ වහන්සේගේ සත්පුරුෂ සේවාව කරගෙන යාමට නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු වේවා. මේ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. උත්සාහයක් කරගෙන තිනවා. අරමුණ මොකද්ද කියන්නේ? වැටෙන ආකාරය කියන්නේ. නමුත් ඉක්මන් වෙලා තියෙනවා මේක මේ මොකක්ද මොකක්ද කියලා තීරුම් ගන්න මේ වගේ මේ අරමුණේම දැකිය යුතු පැතිකඩ ගොඩාක් තියෙනවා එකක්වත් ඒවා එකක් දෙකක් බලලා තීන්දුව කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ නිරීක්ෂණය වැඩි කරන්නට නිගමනය අඩු කරන්න මේක වෙලා තියෙන නිරීක්ෂණය අඩු වෙලා නිගමනයකට මෙහෙවීමක් කරලා තිනවා ඒ නිසා බලන්න පුළුවන් තරම් මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනද වෙනස දකිමින් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන් තප්පර කීයක් බලන්න පුළුවන්. විනාඩි කීයක් බලන්න පුළුවන්ද? එතකොට ඒ දැකපු පීනක් කරනවා රත් වෙනවා වගේ කියන එක මැද දිගටම තියෙන්නේ නැත්නම් ඒකෙත් විපරිණාමයක් වෙනසක් ඒ තමන් අස්පනා පිට තියාින කාලය තුළ දකි වෙනවද කියලා බලා ගන්න පුළුවන්. එනතු මේ දක්ෂින දක්ෂින දේ තීන්දුව කරන්න ගත්තොත් නිරීක්ෂණය අඩු වෙලා චින්තාමේ ඥාන බොහෝ විට ඉදිරියට පයින් ඉඳී තියෙනවා. ඒ නිසා මේ පටන් ගන්නම හොඳයි. නමුත් මේ දැකලා තියෙන යන්තම් එක මොනතක් විතරයි. තවත් පැතිකඩ රාශියක් දැක ගන්න. මේ පැතිකඩ හරහා කාලානුරූපව කොහොමද අරමුණ වෙනස් වෙන්නේ කියන එක දක්නාසුලුව දිගටම උනන්දුලා භාවනා කරන්න කියනවා. ගෞරව ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාවේදී ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් මෙනෙහි කරන අවස්ථාවේදී පාය තැබීමෙන් විලම්භ පළමුව වැඩි, ඇඟිලි පෙදෙස වැඩි නැති වේ. එෙහිදී ඇතිවන අනිත්‍යභාවය පැහැදිලි කර දෙනමින් අනුකම්පා කර ගෞරවණීයලා සිටිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට පිරුවන් සරණයි. මේ මොනවාකද අනිත්‍යභාව වගේ විනිගමන කරන්න යන්න එපා. මේ වගේ වැටහිමින් පියවර කීයක් යන්න පුළුවන්ද? ඒක තව වැඩි කරගන්නේ කොහොමද? එහෙන් බලාන යනකොට යනකොට තව ඒ අස්පනා අපිට වැටහෙන කරුණු වැඩි කරගත්තොත් ඔය කියන කාරණා ඉබේම භාවනාදී සිද්ධ වෙයි. එහෙනම් මේ නිරීක්ෂණ අඩු වෙලා ඔය වගේ දේවල් ඔලුවට දාගන්න ගියොත් මේ හරි වෙහෙසයි භාවනාව. ඒ නිසා ධිකයට භාවනා කරන්ඩ තීන්දු කරන්න යන්නත් එපා, නිගමන කරන්න යන්නත් එපා, අර්ථකථන දෙන්න යන්නත් එපා. ලැබෙන තොරතුරු වැඩි කිරීම සඳහා තොරතුරු ගොඩක් ලැබීම සඳහා කළ යුතුමක් තියෙනවා නම් ඒ දේ කරලා ධිකයට සක්මන් කරන්න. ඊට පස්සේ ආය පරියන්කටත් ඇවිලා පරියන්කෙත් මූල කර්මස්ථානයේ මෙනෙහි කරන ගමන් හැකිතාක් තොරතුරු අහුලන්නේ එතකොට නිබීම ඔය තමන් බලාපොරොත්තු වෙන දේ වෙන්න ඉඩ තියෙනවා. ගෞරව ස්වාමීන් වහන්සේගේ අවසරයි. පරයන්ක භාවනාවේ පළමු දවසේ උදරයේ ඉහළ කොටසේ හුස්ම මුහුදේ රැලිමෙන් දැනුණා. දෙවනි දිනේදී හුස්ම නාඩි වැටෙනවා මෙන් දැනුණා. මේ ගැන අනුකම්පා කර පැහැදිලි කර දෙනෙමින් ගෞරවණීයලා සිටිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. මේ විදිහට පැතිකඩ රාශියක් දක්ිනවා ගැන හිත ඉස්සරහට යන්න හදනවා. හැබැයි මූලික වශයෙන්ම තව මේක දියුණු කරන්න තියෙන ක්‍රමයක් තමයි ආස්වාසය ප්‍රසවාසය වෙන් කරලා දැක ගන්න උත්සාහ කෙරුවොත් ඔయితත් වැඩිය සතිය තියුණු වෙනවා මේ දෙකම එකට කතා කරන්න. ඒකේ හොඳ පටන් ගන්නක් නෙවෙයි. නිසා ආස්වාසය මොකද්ද වැටෙන්නේ ප්‍රසවාසය මොකද්ද වැටෙන්නේ මේ දෙක දිගට බලනකොට මොකද වෙන්නේ කියලා මේ වගේ සටහන් සහ ආකාර ගොඩාක් වෙනස් වෙයි. ඒ වෙනස් හැම දෙයක්ම බලංගුයි. හැම දෙයක්ම අහුල ගන්න මට්ටමින් භාවනා කරන්න කරගෙන කරගෙන යනකොටයි ඔය කියන මේ මොකට කාටද මේ යන්න හදන්නේ මොකද්ද මේ වෙන්න හදන්නේ කියන එක තේරෙන්නේ. ඒ නිසා මේ ක්‍රමයටම දිගට උනන්දු කරගෙන යන්න එකයි කරන්න ඕනේ. කන්නාකර මේ ප්‍රශ්නේ ධර්ම සාකච්ඡාය දාන්න කියලා මම හිතන්නේ මේක සුදුසුයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපෝසත් සීලය සමාදන් වූ පසු පළදින උතුරු සල්ුව ධර්මතම පක්කඩේද වැදගත් බව රජී මාත්මයා උදෑසන අපෝ දැනුවත් කරා. කරුණාකර ඒ සම්බන්ධව තවදුරටත් අපව දැනුවත් කරන මෙන් දෙපා නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. වහන්සේට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමි. ඇත්තටම ලංකාව වගේ රටවල් වල උතුරු සලෝ කියන කේචර අමාරු නෑ අඳුල්ලා දෙන්න. ඒකෙන් අර පන්සිල් ආජීවට්ටමක සීල නෙවෙයි උපෝසත අට්ඨාංග සීල රකින්න කෙනෙක් කියලා ඒක සංඥාවක් බාටපත් වෙනවා. ඒ වගේම පත්කඩේ තියෙන්නේ අර සුදු ඇඳුම් අඳිනකොට ඉඳ කන්න ඉඳ කන්න තැන්වල දූවිලි වැටෙන නිසා ගෑවෙන නිසා ඇඳුම් වල ඉඳ ගන්න ඉස්සලා පැත්තට දාලා ගන්නවා. දන ගහන්න ඉස්සලා පැත්තට දාලා ගන්නවා. එතකොට කාය ගුත්ති චීවර ගුත්ති කියන දෙක පුත්‍රයන්සේ සඳහන් කරලා තිනවා. ඇඟේ දූවිලි ගෑවෙන එකත් සිවුරේ නැත්නම් තමන්ගේ ඇඳුමේ දූවිලි ගෑවෙන එකයි වළක්වීම සඳහා මේක පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ප්‍රයෝජනය තමයි මේක කියන්නේ සමහරලාට තුවායක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සුදුසුචි ගාලක් පාවිච්චි කරනවා. භික්ෂුන් වහන්සේලා ඒකට හංකඩක් පාවිච්චි කරන නැත්නම් හැමේ පාට තියෙන රෙදි කැල්ලක් පාවිච්චි කරන හැම එකෙම කරන්නේ තමන්ගේ ඇඟේ තියෙන කුණු ඉඳගෙන ඉන්න කොට ගෑවෙන්නත් හොඳ නැහැ. ඒකෙම දූවිලි තියෙන තැනක හිටියොත් එතන තියෙන කුණු තමන්ගේ ඇඟේ ගෑවෙන්නත් හොඳ නැහැ. ඒ වගේම දන ගහනකොට බිම තියෙන කුණු දනිසල ගෑවෙන්න, වැලමිටුල ගෑවෙන එක වළක්වන්නයි මේක පාවිච්චි කරන්නේ. එනිසා මේ કોઈ තියෙන කොට පාවිච්චි කරනකොට ඒ වගේ කෙලිම වාඩි වෙන්න යන්න එපා. මොකද ඒකට මේ වාඩිලා යන උගා දුවිල් দাঁඩි ගන්න. ඒ দাঁඩි සම්පූර්ණ අර කොටේට උරා ගන්න. ඊට පස්සේ තව කෙනෙකුට ඒක එච්චර පිරිසුදු නැහැ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න. ඒකට රෙදි කැල්ලක් දාලා වාඩි වෙන්න. එතකොට මේක ඕන තරම් කාලයක් ඔය කොට පාවිච්චි කරත හැකියි. එහෙම නැත්නම් සමහර මේක දෙකට නමනවා. ඒකළු වල ඒකට වාඩි වෙනවා. ඉතින් ඒකට වෙන්නේ වගේ පැවැත්මට කොට්ටේ පැවැත්මට හොඳ නැහැ. ඒ වගේම දාඩිය දාන්නේ කොහොඳ නැහැ. එන්නේ ඔබ බලකන්නයි මේ පත්කලේ පාවිච්චි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ස්වාමීන් වහන්සේ භාවනා කරමින් සිටන විට හුස්ම රැල්ල නොදැනී යනවා මෙන් පෙනේ. එසේ වන්නේ කොමක් නිසාද? තා කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තරවන් සන්නයි. ඔය ඒක ඒක එකවර වෙන දෙයක්ද? නැත්නම් හොඳට දැක දැක දන දන ක්‍රමයෙන් සිදුවෙන එකක්ද කියලා බලන්න මීට වඩා හොඳ සතියකින් බලහන් ඉඳයි දැන් කරන්න තියෙන්නේ. ඇයි ඒක වෙන්නේ කියන එක නෙවෙයි අපිට විනිශ්චය කරන්න තියෙන්නේ. මේ සිදුවෙන ක්‍රියාවලිය සාමාන්‍ය ආශස් ප්‍රසවාසයේ ඉඳලා මේ ජීවෙන තන දක්වා යන ගමන ඊට බහිනකොට බලා ඉන්නා වගේ මලක් පිපෙන දිහා බලා ඉන්නා වගේ ක්‍රියාවලිය දිගට බලනද අතරමැද කඩ නොවි සතිය පවත්තණ්ඩයි දැන් කරන්න තියෙන්නේ. එතකොට ඒ හරහා අරමුණක් දිගේ ගෙනිච්ච සතිය අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ අරමුණකින් තොරවත් සතිය දිකට තියනවාද කියන පරීක්ෂණයට මේ මේ පූර්ව කෘත්‍යයක් වගේ. එනිසා මේක හොඳ දෙයක්. ඒ හොඳ දේ ගොරෝසු තැන ඉඳලා දැනෙන තැන ඉඳලා සතිය අරමුණ නොදැනෙන තැන දක්වා අත නෑර දිගට බලන්න ඊට පස්සේ අරමුණ නොදැනුණාට පස්සේ හිතට මොකද්ද වෙන්නේ? දිගට සතිය පවත්වන්න පුළුවන්ද බැරිද කියන එක දිගට උත්සාහ කරන්නයි වීගාවට කරන්න තියෙන්නේ. මොකද්ද කියන එක තීන්දුව කරන්න හදිසි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගර්ථානන් වහන්සේ මේ භාවනාවට සම්බන්ධ ප්‍රශ්නක් නොවන නිසා ඉවතර දමා අප කෙරෙහි කරනවෙන් පිළිතුරක් ලබා දෙන්න. එක තථාගත බුදුරජාණන් වහන්සේ කිසිදු අවස්ථාවකදී තම ශ්‍රාවකයන්ට නිර්මාංශ කරන දේශනා කරන හැනේද දෙක එසේනම් මෙම ආරණ්‍ය නිර්මාංශ කර ඇත්තේ ඇයි? තුන දානය දෙන දායකයන්ට කැමති දෙයක් පූජා කිරීමට ඉඩසලසා දෙන වරදක් නෙවෙයි නේද? එවන් සර්ණයි. මේ බුදුරජාණන් කියලා තියෙනවා තමන්ගේ බණ අප කියලා. මාංශ වෙන්නත් එපා නිර්මාංශ වෙන්නත් එපා. ඒ නිසා මෙහෙ මන අපයක් තියෙනවා නම් මස් මාළු නොකණ්ඩ ඒකත් අපි කරු කරන්න. මස් මාළු කණ්ඩ මන අපයක් තියෙනවා ඒකටත් කරන්න. ඒ නිසා තමන්ගේ පත දිහා බලා ගන්න. අනුන්ගේ පත දිහා බලන්න යන්න. ඒතකොට විශාල ප්‍රශ්න. තමන් කනවා හරි නොකනවා හරි තමන් තීන්දුව කරගන්න. ඒකට වග කියා ගන්න. අරයයි කන්නේ කියන්නේ අරයා නොකන්නේ කියලා මොකද්ද ඔකේ අපිට හම්බෙන දේ. අපි නිකන් අනුන්ගේ සීනි කරනවා. අර ඉන්දියාවේ හිටියා ඒ මිනිස්සේ කියවන කරපුවා. මඩසා ඥානී කියලා ඉතින් බින්දෙන් කාරෝ බොහොම ප්‍රඥාවන්තෙක් විදිහට පාරායන්ටිය මනස මේ භාවනා කරන ඉතල බීටි විකුණන එක තමයි කරේ. එසහැර කෙරුවේ බීඩි බාබා කියලා. ඉතියා ඥාන ලැබල මිනිසුන් විශාල සේවය කරනකොටත් මිනිස්සු බීඩි බොනවා. ඉතින් ඒක නිසා ඒ උංග දෙනෙක් ගණන් ගන්නෑ මිනිස්සුගේ වෙන්න සේවය සිද්ධ වෙන නිසා ඒක මිනිස්සු කියලා කළා බාබා දැන් ඔබතුමා මෙච්චර ඥාන ලැබලා තියෙද්දි මේ ඇයි මේ බී දුම්බීමක් කරන්නේ ඇයි මේ බීටි බොන්නේ කියලා. බීටි වීමට ඔබතුමාට එච්චරම ඇබ්බැහිද කියලා බලු. ඒ මං ශාවල ඔබතුමා බීටි නොබීමට එච්චරම ඇබ්බැහිද කියලා බලු. මම බීරුවා දවසට සිටි මොකද? අපි එක මාස පන් කැමටක් බැවිලා දෙන නැත්නම් නොකැමටක් බැවිලා දෙන. කන මිනිහට නොකමිනියා පෙන්වන්න බෑ. නොකන මිනිහට කන මිනිහා පෙන්වන්න බෑ. ඉතින් මේ එකක්වත් අපිට සත්‍යයක් අවබෝධ කරන්නේ නැහැ. ඒ නිසා කණේකා කන්න බුදුහාමර කියලා දෙනවා කණ්ඩ කමති කෙනෙක් කාදුතාවයි. නොකණ්ඩ කමති කෙනෙක් නොකව එක පුද්ගලික මතයක්. ඒක නිසා අපි එකම ආගමට අයිතුණයි කියලා. එක එකන එක එකකට නීති පනවන්න ඕන කමක් නැත්තේ නෑ. හැම කෙනාම කර්මානුරූපව තමන් කරන දේ දන්නවා. එයා දන්නවා. එයා කරන්නේ මේකයි කියලා වගකීම් ගාර ගන්න කැමති නම් අපිට මොකෝ. ඒ නිසා මෙහි ඒ හදපු ස්වාමීන් වහන්සේගේ මූලික මතයක් තමයි මෙහි නිර්මාංශ ආහාරය ටික දිගට යනවා. ඒකට කවුරක්වත් විරුද්ධ වෙන්න පුළුවන්. ඒකේ සීම ප්‍රශ්නයක් නැත්තේ. නමුත් මේ ආයතනට ඕන දෙයක් මේ ආයතන කරන්න පුළුවන් ශක්තිය ආයතනයේ මූලික මේ පසුබිමක්. ඒ කාටවත් දඟලන්න බෑ. මෙහෙම විය යුතුයි කියලා කියන්න යන්නත් එපා. ඒකෝට තමයි මේ ආගම් යුද්ධ ඇති වෙන්නේ. මූල ධර්ම ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට ආචාර ධර්ම වලින් ලොකු ප්‍රශ්න ඇති කරගන්න. ඒක නිසා තමන්ගේ පත දිහා බලලා වළඳන්න එච්චරයි තියෙන්නේ. දර්ශාවන් වාස සක්මන් භාවනාව කළත් සෑමදාම එකම තරමයි ඉන්නේ. එයින් මගේ සිත තැම්පත් වීම කරගන්නේ කොහේද කියලා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් මතකන කරන භාවනාවට කියන්නේ කල් බලනවායි කියලා. ධක්මං කරනකොට ඇවිදිනවා. ධක්මං කරනකොට ඒක තනින්නේ. එන්නත් ඔබ වහන්සේට වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ බලන්න හිටපු තැනම තින්නේ කියලා. එයාට වැඩ යනවනම් එහෙනම් හරි ධක්මන. එක තැන ඉන්නවනම් ඒක කියන්නේ මාර්ච් පාස්ට් එකේ කල් බලනවා කියලා. ඒ නිසා සක්මන් කරන්නේ නැත්නම් කෙලින පච ටික කල්පනා කරනවා. සක්මන් කරන්නේ නැත්නම් කරන අපරාධ කල්පනා කරනවා. ඒ නිසා සක්මන්ම ලෝක නිකන් හිටියම්මද? එහෙම නැත්නම් අපි කතා කර කර ඉන්නවා. එතන මොකක් හරි කර්මාන්තිකනේ හැම කර්මාන්තිකෙම අකුසල් සිද්ධ වෙනවා. ඒ වෙනකොට සක්මන්ඩ ගියලිවල මම මොනවත්ක්වත් නැහැ කියලා කියන්නේ අපේ හිතට කෙලෙස් නැහැ කියන එකයි. ඉතින් එතකොට නඩු. උදාහරණයක් කියනවා ගිහිල්ලා බලන්න සක්මන්ඩ මොනවත් නැහැ. කෙලෙස් නැහැ. ඉතින් ඒකට ඉතින් හරි ප්‍රශ්නයක් තියෙනවා. අර පිළිවුඩු කරතර මේ උඹලකට රහ දැනෙන්නේ නැතුව මම පතෝල කනවා වගේ කිසි රසක් නැහැ. එහෙම නොකරනවා නම් සක්මන් නොකරනවා නම් කෙරෙනවා කෙරෙන සිදුවෙන ඉඳ තියෙන අකුසල් ගැන දන්නවනම් සක්මන් වලට යෑම පව කල්පනා කරනවා විශාල ලොකු ලාභයක්. ඒ මොනක්වත් නැහැ කියන්නේ කෙලෙස් නැහැ කියන එක තමයි. ඒ නිසා පුළුවන් තරම් හිත තියාගෙන ඉන්නේ වගේ මේ අහවල් දේ ලැබුණා කියලා කියන්න බෑනේ. මොකද මේ ලෝකේ ලැබෙන හරියක් සියල්ලම කෙලෙස්. මොන නොලැබී යනවායි කියලා කියන්නේ අන්නේ කෙලෙස් ටික නැති වෙනවා. ඉතින් ඒකට හිත විප්ලව පටන් ගන්නවා. හිත පෙරලි. මොනවා හරි ඉල්ලනවා. ඒක ඔක ටික ටික ටික ටික පුරුදු කරලා ඉස්සරහට යනකොට නම් තේරෙනවා මුලදී ඇත්තටම මේක ප්‍රශ්නයක්. ඒක ශරීරෙව ගෙහෙල්ලි වෙලා මේ ඉඳගෙන ඉන්නකොට කායික වාචික ක්‍රියා නැතුව ඉතින් මොකක්ක පිනක් සිද්ධ වෙන්නේ නැහැ වගේ වැටෙනවා. සක්මන් කරනකොටත් වැටෙන මොනක්වත් ලැබිලා නැහැ කියලා. නමුත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අකුසල් නැති නිසා මේ හිත විප්ලව කරන්නේ. ඒ නිසා ඔක ටික ටික ටික ටික පුරුදු කරනකොට පහු වෙනකොට පහු නොකිරීමේ ආනිසංශ තේරුණාට පස්සේ තමයි මේ භාවනාව කියන එක කුසලයක් බව තේරෙන්නේ. ඒ නිසා නොවැට උනත් කමන නිචිපතා සක්මන් කරන්න ඕනලාට සක්මන් කරන්න. පහු වෙනකොට ඒකේ ආනිසංශ ඒකේ තාර්කිකත්වය පහු වෙනකොට වැටෙන්න ඉඩ තියෙන නිසා මුලින් මුලින් ඒවා තොරතුරු ආනිසංශ ප්‍රයෝජන ලැබුණයි කියලා කාලසටහන කඩන්න එපා ගෞරවයෙන් ඒ ටික කරන්න පහු වෙනකොට ප්‍රතිඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ලකට ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගත්තර ස්වාමීන් වහන්සේ වහන්සේගේ ඊයේ සරස පටිගත කරන ලද දේශනාවේදී කය ගැන මෙනෙහි කරන්න ඒ දිගටම කරන විට පවා සමාධිගත විය හැක යනුවෙන් දේශනා කර තිබුණි. පර්ශාම් වහන්සේ කය ගැන මෙනෙහි කිරීම නම් මේ කය මෙතන තිබෙනවා යන්නද නැතහොත් මේ දෙතිස් කනපේකි යන්න එකිනෙක මෙනෙහි කිරීමද නැතහොත් කයට දැනෙන වේදනා ආදී දේ ගැන සිතීමදයි පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. මේකේ කොයි එක වැටුණත් කමක් නැහැ. ඒක නිසා බලලා කියන්න තමයි මේ මිදගෙන ඉනකොට ඉන්න බව වැටෙනවා. දෙතිස් කනපේ වැටෙනවාද මොකද්ද වැටෙන්නේ කියලා. ඒ නිසා කරලා තියෙනවා නම් ටිකක් හරි භාවනාවට මේ යෙදිලා තියෙනවා නම් ඒ කෙනාට උත්තරයක් දෙන්න පුළුවන්. කොයි දෙයද හොඳද කියන කොට පස්සේ බලමු. නමුත් මේ කයේ එළඹිලා වාසය කරනකොට මොකද්ද මට වැටෙන්නේ මම ඉන්නව වැටෙනවද දැන් දෙතිස් කුණ වැටෙනවද අසුබ වැටෙනවද මොනවා හරි කමක් නැහැ යොදපු එකේ Tamanට වැටහිච්ච තේ අනුවණ සාකච්ඡාවක් කරතයි මොනවට බලන්න ඕනද කියන එක අපිට අදාළ නැහැ පේන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ ඒ නිසා මේ ප්‍රශ්න කරු හරි කමන්නේ කැමැතිනම් මේ අපි උත්සාහ කරනකොට මොකද්ද Tamanට වැටෙන්නේ කියලා ඒක සාකච්ඡාට හොඳ අමුද්‍රව්‍යයක් කරනවා. මොකේද බලන්නේ කියන එක අපිට කියන්න බෑ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා කැමති නම් ඒ තොරතුරු දෙන්නේ කියලා බලනකොට මොන කොහොමද පේන්නේ කියලා. ඒ අනුව නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. කොහොම එනිසා අපි ලැබිච්ච කාලේ නැත්නම් ප්‍රශ්න ඉදිරි මොනවද මේ ලිඛිත ප්‍රශ්න සඳහා කාලය સમાપ્તයි. ඒ නිසා කාට හරි වෙන මේ කල්තප ප්‍රශ්න වලට උත්තර බඳින්න හෝ නැත්නම් තමන්ට වෙන සභාවට ඉදිරිපත් කළ යුතු මොනවා ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම දැන් භාවනා කරන ටිකක් කල දැන් වෙනවා. අයියන් කතා අයියන් කතා කරනවා. වෙනදා වගේ ගොඩක් භාවනා කරන්න. හලෝ. ඔව් වෙනදා වගේ භාවනා කරන්න ගොඩක් නැතුව ටිකමන්ට සිත සමාධිගත වෙනවා. සමාධිගත වෙලා ටිකක් වෙලා ඉන්න පුළුවන් කිසිම සිතුවිල්ලක්වත් එන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ ටිකක් වෙලා යනකොට සිතුවිල්ලක් ආවොත් මට තේරෙනවා හිතුවිල්ලක් ආවා ඊට පස්සේ හිතවිල්ල ගියා කියලා දැනගෙන මම ආයි ඒ දිගටම අර සමාධිගත වෙලා වගේ ඉන්න පුළුවන් ටිකක් වෙලා. හැබැයි තව ටිකක් වෙලා යනකොට හිතපු ගමන් ඒ කියන්නේ මම මං හිතන්නේ හිතවිල්ලත් එක්කම හිතවිල්ල දිගේ යනවද කොහෙද කියලා. නිකන් ඒ කියන්නේ සමාධිගත වෙලා නැහැ මම හිතවිල්ලත් එක්ක ගිහිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මට තේරෙන්නේ මම මේ හිතවිල්ල ගිහිල්ලා කියලා ඊට පස්සේ ආයි එන්න ටිකක් වෙලා යනවා. මුලින්ම පටන් ගන්නකොට මම හිතවිල්ල ආවා. ආ මේ හිතවිල්ල ඉන්නේ හිතවිල්ල ගියා කියලා තේරෙනවා. ඒක මම මොන හරි වැරද්දක් කරනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හිතවිල්ල මතුවෙච්ච ගමන්ම හිතවිල්ලක ඉන්න බව තේරෙන නැත්නම් හිතවිල්ලට අහුවෙලා හිතවිල්ල දිගේ ගිහිල්ලා දැන් මං හිතවිලි ඉන්න බව තේරෙනවා. මේ අවස්ථා දෙකේදීම වහාම අල්ලගත්ත හෝ පහුවෙලා අල්ලගත්ත දෙකේදීම නැවත අරමුණට ආවයි කියලා ඒක නම තමත මේ සමාධිය තියෙන තැනට ආවයි කියලා කියන්නේ ඒ කියලා කියන්නේ නැවත ආනාපානට ආවයි කියන එකද කියවෙන්නේ නැත්නම් මොන වගේ දෙයකට නැවත පැමිණෙනවා කියන එකද කියවෙන්නේ මෙතන. ඒ කියන්නේ ස්වාමිනාස ආන දැන් ආනාපානය දැන් සක්කාලා ආනාපානයේ පේන්නේ පටන් ගන්නනේ. ඊට පස්සේ ආනාපානය නොදැනෙන යනවනේ ස්වාමිනාස නොදැනින්ද ගිහිල්ලා තමයි කියන්නේ සෑහෙන්න පැය භාගයක් විනාඩි 15කට ගිහිල්ලා තමයි ඔය හිතුවිලි එන්න ගන්නෙ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ තමයි අර මුලදිම ඩක්කාලා තේරෙනවා. ප්‍රශ්නේ මේකයි හිතවිල්ලකට පස්සේ හිතවිල්ල ඉක්මනට දැනගෙන හෝ පස්සේ දැනගෙන දැන් කොහටද හිත එන්නේ ආපහු කියන එකයි. අර සමාධිගත. ඔව් ඒ සමාධිගත தත්ත්වය කොහොමද විස්තර කරන්න පුළුවන් තමයි මම දැන් මෙතන කියන එකේද ඉන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේද ඉන්නේ මොකේද ඉන්නේ එතකොට. නිකන් බ්ලැන්ක් ස්ටේට් වගේ. ඒ කියන්නේ එතකොට එතකොට ඔය දෙකේදිම Taman හිතලා ඒ බ්ලැන්ක් එකට හිත ගන්නවද නැත්නම් හිත ස්වභාවයෙන්ම බයලජ්ජාවක් ඇති කරන අපව වෙන ගතියක්ද තියෙන්නේ? ඒක ඔටෝමැටිකලි එනවා ස්වාමිනාන්සේ. ඔව් එතකොට හිත පිට යනවා කියලා එක කාරණාවක් තියෙනවා. ඒකත් අපි හිතලා නෙමෙයි හිත වෙන්නේ. හිත ආව වරමුණට නැත්නම් බ්ලැන්ක් එකට එනවා කියලා කාරණාව සිද්ධන ඒකත් අපි හිතලා නෙවෙයි සිද්ධ වෙන්නේ. එතකොට මේ පිට යන එක සහ ඇතුළට එන එක දෙකම සමානවද පේන්නේ නැත්නම් පිට යනව හොඳ නැහැ ඇතුළට හොඳයි ඇතුළට හොඳ නැහැ පිට යනව හොඳයි කියලා හිත තාම මේ තේරුම් බේරුමක් තියෙනවා. ඒ කියන්නේ මට ඒ කියන්නේ ඒ කියන්නේ නිකන් ගිල්ටි වගේ කියලා සමනක්. ඒ එහෙම ඒ කියන්නේ මේ එහෙම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ගියා ආවා වගේ නිකන්. ඒකටයි ප්‍රශ්න අහන්නේ එනවා. මට හිතෙනවා මොකද්ද ප්‍රශ්නේ එතකොට? ස්වාමිනාස වැර ඒ කියන්නේ හිත දැන් එහෙම දැන් මුලදී ටක්කාලා තේරුණා. පස්සේ ඒක මම හිතත් එක්ක ගිහිල්ලානේ දැන් ටිකක් පෙළ ඒ එතකොට මම මොන හරි වැරද්දක් එතන වෙන්නේ නෑ හරි ඉතින් ඒ ඒ වැරද්ද Tamanට පේන්නේ හිත පිට යන එක නෙමෙයි පිට ගිහිල්ලා ටිකක් වෙලා යන්නේ එක ගිල්ටි වෙනවා එහෙයි ස්වාමීනි ඔව් ඒකට පිට ගියත් ඊ ගමම ආවත් ටිකක් වෙලා ගිහිල්ලා ආවත් නැවත අරමුණට එනවනේ නැවත අර විවේක තැනට එනවා. ඒක දැන් අපිට දී ඇති තත්වයක් නේ. අපිට ලැබිලා තියෙන වාසියක්. ඒ තත්වයටදී හිත ටිකක් ගිහිල්ලා ගියත් හුඟක් වෙලා ගිහිල්ලා ආවත් අතනමැදි කිසිම කෙලෙසයක් හටගන්නේ නැත්නම් ඒකයි අපිට කියන්න තියෙන හිතට දෙන්න තියෙන ධෛර්යය පටන් ගන්නකොට සතිය නම් අගට සතිය නම් මැද ටිකක් වෙලා ගියත් හුඟක් වෙලා ගියත් කෙලෙසිලා නැහැ. ඉතින් අපිට දැන් තියෙනවා ප්‍රශ්නයක් ටිකක් කළා යනවට වැඩිය හොඳ නෑ හුඟක් කළා යන්නේ කියලා. අන්න ඒකත් නැති වෙනකම් භාවනාව යන්න ඕන. මට තේරුණා. ටිකක් වෙලා ගියත් ගණන් ගන්න නෑනේ දැන්. ගොඩක් වෙලා ගියොත් ගණන් ගන්නවනේ. ටිකක් ටිකක් වෙලා ගියත් හුඟක් වෙලා ගියත් දෙකම එකයි කියන මට්ටමට එනකම් භාවනා කරන්න. හ්ම්. එතකොට හිතවිලි පිට ගියයි කියලා පිට යන්නේක වෙනවා. නමුත් හිත කරදර ගන්නෑ. ටික වෙලාවක් ගියයි කියලා හිත කරදර ගන්නෙත් නෑ. ගොඩක් වෙලා ගියා හිත කරදර ගන්නෙත් නෑ. මොකද යන්න ඉස්සෙල්ලා සතිය තියෙන්නේ. ගිහලට ආවට පස්සේ සතිය තියෙන්නේ. ඒ දෙක සාතික කරගන්නවා. මේකේ හිත ආපහු ආවට පස්සේ තිබුණ තැන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඊයේත් මම සාකච්ඡා කරා අපි මයින්කුයි ගිරවෙකුයි දෙන්න ඇති කෙරුවත් මයිනා කූඩු ඇරලාට පස්සේ පුරුදු එක ආයෙ කූඩුවට එනවා. ගිරව කූඩු වැටියොත් යනවා යන්නේ. එන්නේ නැහැ. ඉතින් ඒකට අපි දන්නවා ගිරවුත් එක්ක ඔය දෙල්ලම කරන්න බෑ. ඌ ඇරියොත් ගියාම ආයේ නෑ. මයින් හදන්න පුළුවන් කැමති වෙනකොට කූඩුවට ගන්න කැමති වෙනකොට එළියේ ඉන්න. ඉතින් ඒතර කූඩුවේම හදලා ඉන්න මයින්කට වැඩිය හරි හොරතල් ඕනනම් එළියට ගිහිල්ලා ඕනනම් අතුරට මයින්යි. ඌ කී කරුනේ? ඒක උංගා ප්‍රත්‍යතු ගහලා එනවනම් ඊටත් තරමට හොඳයි. උනන්ට ලාපව කූඩුවට එනවනේ. ඊට පස්සේ කැලේ හිටපු මේ ගිර මේ මයින්ෙක් වගේ. උට කැමති නම් ඌ එනවා ගෙදෙට්ට. කැමති නම් යනවා අපිට ප්‍රශ්නයක් නැහැ. කුඩු ඕනක් තියෙනවා, කැම තියෙනවා, බුදියන්න තියෙනවා. වතුර තියෙනවා, කැමති වලට කුඩු වෙනවා, කැමති ඕන වහලා තියෙනවා, කැමති නම් යල්ලා තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ඒ අර ගොඩක් වෙලාව ගිහිල්ලා තියෙනවානේ ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මම මොකක් හරි එකට ආස වුණොත් එතකොට ආස නම් කියන්නේ ආස වෙයි කියලා බය කියලා කතා කරලා වැඩන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම ගොඩක් යනවා කියන්නේ ඒ කියන්නේ මම ඒක නිකන් ඒ හිතවිල්ල දිගේ යනවා කියන එක මොකක් හරි ගමන් එකට යන්න දීලා තමයි තීන්දුව කරගන්න ඕනේ මම දැන් පුංචි කෙලෙසයක් අල්ලන්න දන්නවා ඒකට ලොකු කෙලෙසයකට අල්ලන්න දැස් වෙනවා ඉතින් ඒ නිසා පුංචි කෙලෙසයක් අතගාලා ලොකු කෙලෙසයක් අල්ලන්න බෑ පුංචි කෙලෙසල්ලා ඒක විශ්වාසය කරන ඊට පස්සේ ලොකු කෙලෙසයක් අත ගන්නවා ඊට පස්සේ ඊටත් ලොකක් ගන්නවා කොයි දේ කෙරුවත් හිත සැලෙන්නේ තත්ත්වයට ගන්න පුළුවන් නම් එච්චරයි බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙන්නේ සැලෙනවා නම් සැලියන් ඉතින් මොකද කරන්නේ ළඟට සැලෙන්න ඕනේ නැහැ. දැන් මේ බේනවනේ ඒක පොඩ්ඩකට ගිහිල්ලාම සැලෙන්නේ නැහැ. ඒක ලොකු සැලෙන්නේ නැහැ. ඒක ආඩම්බරයක් නෑ. ඒ ටිකක් ඉස්සරහට යන්න හදනවා. ඒ සැලෙන්නේ නැහැ. ඊට පස්සේ ඕනතර යන්න හදනවා. ඒ සැලෙන්නේ නැහැ. ඉතින් එන්න එන්න හිතවිල්ලකින් තමයි පෙළෙන ගතිය. නෑ. ඉතින් පෘථග්ජනයා හිතන්නේ මේ හිතවිල්ල හිත ගියොත් නිකටල්ලේ තියන කන පින්දක් ගන්න ඕනේ. සද්දයකට හිත පිට ගියොත් කනගාටු වෙන්න ඕනේ. වේදනාවක් ආවොත් කනගාටු. අර කියන ඔබ හිතවිලි වරෙන් වේදනාව වරෙන් සද්ද වරෙන් කවුද කරන්නේ? ඒක ටික ටික තමයි මේ මේ මේරීම ඒ ඒ ප්‍රතිශක්තිය ලැබෙන්නේ ටික ටික ටික ටික කොයි දේ ඇවිල්ලා මොන කරදරයක් කරුවත් නෙළුම්පතට වතුර කඳුළු වගේ ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක ඉතින් දිනු කරගෙන යනකොට සැක පහළ වෙනවා. මේක පිරිහීමක්ද? එහෙම නැත්නම් මේක සතිය අඩුකමක්ද? මේක සීලේ කැඩීමක්ද? නැත්නම් පරණ කර්මයක්ද? নানা ප්‍රකාර දේවල්. ඒ මොනවා තිබුණත් දිගට භාවනා කරගෙන යන්න ඊට පස්සේ ඒ මොනම දෙයක් හරි ඇවිල්ලා අපිව පෙලන්න පුළුවන් තත්ත්වේ, තලන්න පුළුවන් තත්ත්වේ අඩු වෙන පටන් ගන්නවා. කිල්ලෝරක් නැහැ. මොනම දෙයක් වුණත් අන්තිමට Eh, මේ ගණන් ගන්න දෙයක් නැත්නම් ගණන් ගන්නවා කියන්නේ කෙලෙසියක් ගණන් ගන්නවා කියන්නේ පුතත්ජන ගතියක් ගණන් ගන්නවා කියන්නේ අභාවිත මනසක් ඒ නිසා බලාපොරොත්තු තියාගන්න ඉස්සරහට යනකොට කොයි දේ වුණත් වෙන දේ වෙනවා තමාට සැලීමකුත් සිදු වෙනවා නමුත් තමාට තේරෙනවා ඒක ගැන හිත කරදර නොගන්න ඉන්න පුළුවන් ගතියක් මනසේ හිතේ තියෙනවා තේරුණා කියලා හිතනවා. එහෙ සොයනස. මට ඒත් සැකයි. සොයනස තේරුණා ගොඩක් මේ සොයනස. එවැනි ලෑස්ති පනස්කින් දිගට යනකොට යනකොට මෙතෙක් තිබුණ හැම කරදරයක්ම තමන්න පේනවා භාවනා දියුණු කරන්නේ ඉවසීමේ ශක්තිය වැඩි කරන්න උපමාවක් විතරක්කා. මේවා කාර්යදර නෙවෙයි. ක්‍රිකට් ගහලා පුරුදු වෙන්න බෑ බෝල දාන්න කවුරක්වත් නැත්තම්. ඒ නිසා නිතර නිතර බෝල දාන්න එපා කවුරුත්. බැම්බොත් නේ අපිට ක්‍රිකට් ගහන්න පුළුවන් වෙන්නේ. ඒකට ගෙවන්න එපා. ක්‍රිකට් බෝල දාන එකට. දැන් මේක නිකන් නේ හම්බ වෙන්නේ. නිකන් ශබ්ද දෙනවා, නිකන් හිතවිලි වෙනවා, නිකන් වේදනාව එනවා. අපිට තියෙන ඉන්නේකට සෙල්ලම් කරලා සෙල්ලම් කරලා බලන්න. එන්නේ එන දේෙන් අපි ලකුණු ලබනවා. ඒකට යට වුණොත් පශ්චාත්තාප වුණොත් කචුකුචු ගන්න කිව්වොත් චරිචුරු ගන්න කිව්වොත් මාරයා hina වෙනවා. මාරයාට කියන්නේ දාන බෝලයක් දාපන්. අපිට කියන්න බෑනේ මට සෙන්චරියක් ගන්න තියෙන හොඳ බෝල ටිකක් දාපන් කියලා. බෝල දාන එක නම් ඉල්ලන්න බෑනේ. උඹට බලන්නේ ඔබ වටන්න මාව හදන්නේ. දාපන් දාන දාන බෝලෙන් මම අරස කඩුල අරස කර ගන්න බලනවා කියලා ක්‍රිකට් අනුව කියනවා නම් බෝල දාන මනුස්සෙක් ඉන්නේ නැත්නම් ගේමක් නැහැ නේ. පුරුදු වෙන්නවත් බෑ. ඒක කරදර කරගන්න එපා ඒවා. ඒ කරදර කරගන්න කියලා තමයි පුත්තජනකම කියන්නේ. චරුජුරු කියන්නේ. අඬා හෝ ගන්නවයි කියන්නේ. ඉතින් අපේ මුළු ජීවිතේම චරුජුරුවක්. මුළු ජීවිතේම අඬා හෝ ගෑමක් තියෙනවා. කවුද එන්නේ අපිත් එක්ක? කවු කොයි සත්පුරුෂයාද එන්නේ අපිත් එක්ක අතරත දෙන්නේ? එනවනම් එනේ තවත් පුත්තජනෙක් තමයි. සත්පුරුෂේ කවදාකවත් අඬා හෝ ගන්න කෙනෙක් පැත්තටවත් ගන්නෑ. බෑ අරගෙන බෑ මොකද ඒකෙන් වෙන්නේ දෙගොල්ලම අඬනවා. ඔබ තනිය මාඩපන් ඕන තරම් අඩපන් සතුටු වෙන ලාට මයි ළඟට වරයි එන්න එපා මයි ළඟට කියලා එලව ගන්න. එතස හිතරත් කියන්නේ එපා චරිචුරු ගන්න වෙන දේ බලපන් කොයි දෙයක්වත් හිත කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ කෙලෙසුණයි කියලා හිතුවොත් තමයි. ඒක ආධුනිකයට කරන්න බෑ. ඉස්සරහට යනකොට අපිට හම් වෙන වාසිය තමයි මෙතෙක් කරපු භාවනාවේ ඔය මොනම දෙයක්වත් උඩට ගන්න නැහැ. මොනම දෙයකින් හිත කරදර ගන්න නැහැ. හොඳයි අපි පැයකොත් විනාඩි 40ක් 45ක් විතර අරගෙන තිනවා. ඉතින් වෙන වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මේ කාලයේ සක්මන් සක්මන් භාවනාව සඳහා ගත කරන්න. අපි එතකොට තුනට රැස් වෙනවා. නැවත පරියංක භාවනාවක් සඳහා. ඉතින් මතක් කිරීමත් එක්ක අපි පළවෙනි ධර්ම සාකච්ඡා සැසිවාරයේ මෙතනින් සමාප්ත වෙනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.